ක්‍රියාත්මක ආනන්දේ මුසු රසාලිත් ගීතකතුව ජනරංජනගේ ජනරංජනගේ ජනරංජනගේ ඔබ වෙත ඉදිරිපත් කරන්නේ ජේෂ්ඨ මාධ්‍යවේදී තිලකරත්න කුරුවිට බණ්ඩාර සිංහල ගීතය කියන්නේ උත්තර ಭಾರತೀಯ රාගධාරී සංගීතය පාදක කරගත් දැඩි රාග බන්ධන වලින් සිර වූ ගීතය හැටියට සැලකුණු යුගයක් තිබුණා. ඒ කාලේ ග්‍රැමෆෝන් ගීත හැටියට බිහි වුණේ මුළුමනින්ම පාහේ උත්තර ಭಾರತೀಯ රාගධාරී සංගීතය පදනම් කරගත් ගීත. ඒ ඇරුණකොට දකුණු ඉන්දියානු තෙලුගු වංග ගීත ඉදහිට සිංහල ගීත හැටියට සිංහල වචන එක්ක ගායනා වුණා. හැබැයි ආනන්ද සමරකෝන් සංගීතය හදාarලා ඉන්දියාවේ ඉඳලා ඇවිත් අර රාග බැඳීම් වලින් තොර රාග වලින් බැහැර වූ ඊටාම සරල සුගම ගැමි ගී පාදක කරගත් ගීත සමූහයක් ශ්‍රී ලංකාවේ බිහි කළා. මං හිතන්නේ අර රාගධාරී බැඳුණු ගීත අහල පුරුදු රසිකයින්ට විශේෂ වශයෙන්ම ලොකු සැහැල්ලු සරල වින්දනයක් ආනන්ද සමරකෝන්ගේ ගීතවලින් ලැබුණා. ඒ ගීතවල ලොකු නැවුම් බවක් තිබුණා. මේ නිසා අපේ රසිකයින් සමරකෝන්ගේ ගීත ඇදවැළඳ ගත්තා. ඊළඟට ඉන්දියාවේ සංගීතය හදාරලා ආපු සුනිල් ශාන්තරත්ව වුණුනේ මේ උත්තර ಭಾರತೀಯ රාගවල බැඳීමෙන් තොර ඉන් බැහැර වූ සරල කාටත් රස විඳිය හැකි ගීත කලාවක් බිහි කරා. සුනිල් ශාන්ත ඒ පියවර අරගෙන බටහිර නඹුරු ඇති ගීත සමුච්චයක් බිහි කළා. එයත් අපේ රසිකයින්ට නැවුම් ආස්වාදයක් දෙන ගීතාවලියක් බවට පත් වුණා. හැබැයි 1952 දී ශ්‍රී ලංකා ගුවන්විදුලි සේවයේ ආරාධනෙන් ලංකාවට ආපු පණ්ඩිත රතනජංක රාජකීය ආසියාතික සංගමයේ ලංකා ශාඛාව හමුවේ කළ දේශනෙන් පස්සේ තමයි අපේ රටේ ජාතික සංගීතයක් ගොඩනැගීම අරබයා අපේ ජනගීය යොදා ගන්නට පුළුවන් කියන විශ්වාසය ඇති වුණේ. එතනින් තමයි ඒ අඩිතාලම වැටිලා අපේ ජනගීය පාදක කරගත් ගීත නිර්මාණ බිහි වෙන්න පටන් ගත්තා. අද අපි තෝරගත්තේ අපේ රටේ ජනගී ප්‍රකාරයේ සුවිශේෂී වූ එක ගායන ප්‍රකාරයක් පදනම් කරගත් ගීත ඔබ හමුවේ තබන්න. අපි තෝරගත්ත පළවෙනි ගීතය අහලා තෝරාගත්ත ගීත ප්‍රකාරය මොකක්ද කියන එක කතා කරමු. පළවෙනි ගීතය ගායනා කරන්නේ පණ්ඩිත අමරදේව සහ පිරිස. මේ ගීතයට අහුම්කම් දෙනකොට ඔබට හිතන්න පුළුවන්ද ඔබ උපකල්පනය කරන්න අපි මේ කියන ගීත ප්‍රකාරය මොකක්ද කියන එක. අපි ගීතය අහමු. බඳ සුලන හා සමන බඳ සලන විට නමද බඳ සුලන හා සමන බඳ සලන විට නමද දෙම්මල් ලෙස ගායනා කරපු ඒ ගීතය ඇහෙනකොට ඔබට අපේ සාම්ප්‍රදායික ජනගී ප්‍රකාරයක් සිහිපත් වුණා. තත් තත් තනත් තනෙන තත් තත් තනත් තනෙන තත් තත් තනත් තනෙන තාන. මේ රන්මන් කරල් සැලන කියන ගීතය පදනම් වන්නේ තුරංගා වන්නම. වන්නම කියන එක අපේ උඩරට වඩාත්ම ප්‍රචලිත 18 වන්නමේ එන ඊටාම ජනප්‍රිය වන්නම. දැන් මේ වන්නම දෙස බලාගෙනම රචනා කරපු මේ ගීතයට තනු නිර්මාණයේදී පණ්ඩිත අමරදේව තුනගා වන්නමේ නාදමාලාව කිසියම් නවීකරණයකින් යුතුව භාවිත කරලා තියෙනවා. දැන් ඔබට මතක ඇති අපිට අපි මහනුවර පෙරහැර බලනකොට එහෙම නැත්නම් වෙනත් කවරෝ පෙරහැරක් බලනකොට අපිට විවිධ වන්නම් මේ උඩරට නර්තන ශිල්පීන් නටනවා අපිට දකින්න පුළුවන්. දැන් මේ වන්නම් කියන ඒවා ජනගීවල තියෙන වාරම්, සබම්පද, ඔංචිලි කවි, නිලුම් කවි, පාරු කවි මෙවැනි විවිධ ප්‍රකාර අතරේ නර්තනයට පාදක කර ගැනීම සඳහාම ලියවුණු ජන ගායනා විශේෂයක් තමයි වන්නම් කියන්නේ. මේ වන්නම් පිළිබඳව පරිශනාත්මක කෘතියක් ඊයේ පෙරේදා දැක්කා. වන්නම් විනිස කියන මේ කෘතියේ අපේ රටේ පවතින වන්නම් පිළිබඳ ගැඹුරු හැදෑරීමක් අපිට දැක ගන්න ලැබුණා. දැන් වඩාත්ම ප්‍රචලිත උඩරට වන්නම් 18 වුණාට පහතරට ඒ වගේම රජරට සබරගමුවේත් යම්මම් ප්‍රදේශවල වන්නම් තිබුණු බවට විවිධ පර්යේෂකයින් ප්‍රකාශ කරලා තියෙනවා. දැන් උඩරට වන්නම් උපත සිදු වුණේ සබරගමුවේ කියන එක තමයි ආචාර්ය සෙනරත් පර්ණවිතාන ප්‍රකාශ කරලා තියෙන්නේ. ඒ වගේම ශ්‍රීමත් ඩී.බී. ජයතිලක මැතිතුමා කියලා තියෙනවා මේ වන්නම් උපත සිදු වුණේ රුහුණේ එහෙම නැත්නම් දකුණු පළාතේ කියලා මතයක් ඩී.බී. ජයතිලක සූරිණ ඉදිරිපත් කරලා තියෙනවා. දැන් මේවා පිළිගත හැකි සාක්ෂි සහිතව ඉදිරිපත් කරපු මත නොවන බවයි විද්වතුන් කියන්නේ. ඒ වගේම මහානුවර යුගයේ මේ වන්නම් බිහි වුණයි කියලා හිතන්න පුළුවන් කමක් නැති බව තමයි මහාචාර්ය මුදියන්සේ දිසානායක සිය පරිශ්‍රණ කෘතිවලදී කියලා තියෙනවා. සීදස් කුලතිලක අපේ ගුවන්විදුලියේ හිටපු ජන සංගීතය පිළිබඳ පරිශ්‍රණ පවත්වපු සංගීතඥයා සීදස් කුලතිලක සූරීන් කියනවා අද පවත්න මේ වන්නම් මහනුවර යුගයට අයිති බව කීමට සාධක නැහැ කියලා. හැබැයි අපට පේන දේ තමයි මේ උඩරට නැටුමටම ආවේනික මේ 18 වන්නම තමයි අපිට දකින්න ලැබෙන්නේ. ඉන් පරිබාහිරව වන්නම් ඒතරම් ප්‍රචලිත වූ වන්නම් නොවන බව තමයි අපට තේරෙන්නේ. දැන් සිංහරාජ වන්නම කියලා එකක් අපි වැඩි අහලා නැහැ. අපිට පුරුදුත් නැහැ. ඉතින් මේ වගේ විවිධ පළාත්වල වන්නම් බිහි වුණත් අපි දන්නවා අද ශේෂව පවතින්නේ උඩරට වන්නම් පමණයි. දැන් අපි තව ගීතයක් තෝරගත්තා. මේ ගීතයටත් පාදක වෙලා තියෙන්නේ වන්නම. දැන් මේ ජන සංගීතය පදනම් කරගෙන අපිට ජාතික සංගීතයක් බිහි කරන්න පුළුවන් කියන රතන පඬිත් රතනජංකර්ගේ මතය පිළිතරව වුණාට පස්සේ තමයි මේ වන්නම් පදනම් කරගත් මේ ගීත බිහි වෙන්න පටන් ගත්තේ. මේ ගීතය අහලා බලන්න මේ ගීතයටත් පදනම් වන්නේ වන්නමක්. අපි ගීතය අහලා ඒ පිළිබඳව කතා කරමු. සොඳින් දැනගන්න ගිහින් නුඹ යහතින් දෝ කොළොම්පුරේ ඉන්න නොවේ මියදෙන්න හිතයි මට නුඹ නැති හන්දා මං තනියේ සිල්ප සොඳින් දැනගන්න ගිහින් යහතින්දෝ කොළොම්පුරේ ඉන්න නොවේ මියදෙන්න හිතයි මට නුඹ නැති හන්දා මං තනියේ මොකද නංගෝ තුරුළු වෙලා ඉන්නා ජෝඩු රන්තු මිසක තනියෙන්ම නොයන්නේ ඒ නුවරට උඹ කිරි තෝඩු සිල්ප සොඳින් දැනගන්න ගිහින් නුඹ යහතින් දෝ නොවේ ඉන්න නොවේ මියැදෙන්න හිතයි මට නුඹ නැති හන්දා මං තනියේ නාමල් සුවඳක් පෙරදාවාගේ අද නැහැ නොවැ ඇල ඉස්මත් තේ නාමල් සුවඳට බමරු ඇදේදෝ මග තොට නුඹ යන්නේ නාවාරේ සිල්ප සොඳින් දැනගන්න ගිහින් නුඹ යහතින්දෝ කොළොම්පුරේ ඉන්න නොවේ මියදෙන්න හිතයි මට නුඹ නැති හන්දා මං තනියේ සිල්ප සොඳින් දැනගන්න ගිහින් නුඹ යහතින්දෝ කොළොම්පුරේ ඉන්න නොවේ නියැදෙන්න හිතයි මට දුඹ නැති හන්දා මං තනියේ විශාරද සුනිල් ඉදිරිසිංහගේ ගීතය ගායනා කළේ ගීත රචනා කළේ වසන්ත කුමාර කොබවක දැන් අපි දන්නවා මේ වන්නම් වල විශේෂ වශයෙන්ම තියෙන්නේ සතුන් ගැන. තුරඟා, ඇතා, හනුමා, මයුරා, කිරලා වගේ සතුන් ගැන තමයි සතුන්ගේ ඉරියව් තමයි බොහෝ වන්නම් වලින් අපට නිරූපණය වෙන්නේ. හැබැයි එයින් බැහැර වෙලා ආදරය පිළිබඳ හැඟීමක් කියන්න මේ පද රචනා කරනවා වසන්ත කුමාර කොබවක මේ කෙරලෙක් හා කිසිම සම්බන්ධයක් මේ ගීතේ නැහැ. හැබැයි මේ කෙරලාවන්නම ගැන විවිධ මතිමතාන්තර තියෙනවා. උඩරට සම්ප්‍රදායේ, සබරගම සම්ප්‍රදායේ කෙරලාවන්නම් දෙකක් ගැන සඳහන් හැබැයි මේ වන්නම් දෙකේම මේ තානම එහෙම ඒ විදිහටම එක ස්වරූපයකින් එක නාදමාලාවකින් තමයි තියෙන්නේ. දැන් මේ නාදමාලාව තමයි මේ ගීතයට උපයෝගී කරගෙන තියෙන්නේ. කිරලා වන්න මේ මූලික නාද රටාව තමයි මේ ගීතයට පාදක වෙන්නේ. දැන් අපිට පේනවා අපේ විරිදු, නිලුම් කවි, පැල් කවි, පාරු කවි වගේව වගේම උන්චිලි වාරම් වගේ මාතෘකා වගේම වන්නම් පාදකකගෙනත් අපේ නූතන ගීතය කොත කොයිතරම් පෝෂණය වෙලා තියෙනවද කියන එකට නිදර්ශනයක් තමයි මේ ගීතය. මේ වගේ ගීත රාශියක් අපිට හොයාගන්න පුළුවන් අපි සංගීතය පිළිබඳ හැදෑරීමක් කළ කෙනෙකුට මේක ඊටාම විශේෂ වශයෙන් තේරෙනවා. සමහර ඇතැම් මේවායේ ඡායා මාත්‍ර වශයෙන් මේ වන්නම් පාදක කරගත්ත ගීතත් අපිට හොයාගන්න පුළුවන්. අපි තව ගීතයක් අහමු. මේ ගීතයත් වන්නමක මූලික නාද රටා ඒ හැටියෙන්ම භාවිතා කරලා කිසියම් වර්ධනයක් සහිතව නිර්මාණය වෙච්ච ගීතයක්. මේ ගීතය තැහුම්කන් දීලා බලන්න මොන වන්නමද මේ ගීතයට පාදක වෙන්නේ කියලා. රහස් කියා පියමං කරලා අප වෙනුවෙන් දවස ගෙවා වෙහෙසී එන බලන් යොමා මුනි බලන් යොමානුවන් කවුරුද එන්නේ කවුරුද එන්නේ කවුරුද එන්නේ මහින්ද අරගම ලියූ මේ පදමාලාව ගායනා කළේත් තනු නිර්මාණය කළේ ආචාර්ය නන්දා මාලිනී. මේ ගීත පැහැදිලි ලෙසම වන්නමක නාද රටා පාදක කරගත්ත ගීතයක්. මේ ගීතය උකුසාවන්න මේ නාද රටාව තමයි ප්‍රයෝගී කරගෙන තියෙන්නේ. හැබැයි මේ උකුසාවන්න මේ මේ සත්වයා හා සම්බන්ධ කිසිදු බැඳීමක් නැති වෙනත්ම මාතෘකාවකට තමයි මේ ගීතය රචනා වෙන්නේ. හැබැයි මේ පදමාලාවෙත් මේ ගායන විලාසයේත් මේ තනුවත් උපයෝගී කරගෙන තියෙන වීර රසය දනවන විදිහට. දැන් උදෑසන ගෙදරින් රැකියාව සඳහා නික්ම ගිය සිය ස්වාමියා හැන්දෑකරේ ගෙදරට එන වෙලාවේ තම පුතණුවන්ට මේ පියාගේ පැමිණීම පැමිණීමේ වැදගත්කම වටිනාකම තේරුම් කර දෙන අර්ථයක් තමයි මේ ගීතයේට අන්තර්ගත වෙන්නේ. දැන් අපිට පේනවා මොනතරම් වන්නම් පාද කරගත්ත ගීත අපි රස විඳිනවද කියලා. දැන් අපි දන්නවා දැන් අපිට මේ 18 වන්නමට අරුණකොට මම කිව්වා තවත් ප්‍රචලිත නොවන තවත් වන්නම් තියෙනවා කියලා. දැන් සිංහරාජ වන්නම කියන එක අපි අහලා නැති. දැන් කොහොඹාකංකාරියට තමයි අයිති වෙන්නේ මේ බොහෝ වන්නම් වල මුල තියෙන්නේ කොහොඹාකංකාරිය. කොහොඹාකංකාරිය තමයි උඩරට නර්තනයේ සියලුම හරඹ ගායනා විලාස සියල්ල අන්තර්ගත වෙන්නේ උඩරට පැහැදිලිම දීර්ඝම ධාතු කර්මය වන කොහොඹාකංකාරී. මේක ඇතුලේ තමයි මේ වන්නම් වලට අඩංගු ගායන විලාසද නැටුම් විලාසද මේ සියල්ලම අන්තර්ගත වෙන්නේ. දැන් මේ 18 වන්නමට ආйти නැති සිංහරාජ වන්නම පාදක කරගත්ත ගීතයක් තියෙනවා. ඔබ අහලා ඇති මේ කුමාරදාස සපුතන්ති ලියපු විශාරද සුනිල් එදිරිසිංහ ගායනා කර දසිස් දිනා කියන ගීතය. මෙවැනි ගීත රාශියක් අපිට හොයන්න පුළුවන්. ඒවායේ ඡායා මාත්‍ර වශයෙන් හෝ වන්නම්මල තනුව පිරිද්ම රට තියෙනවා. හැබැයි අවසාන වශයෙන් අපි අද තෝරගත්තේ තවත් ගීතයක්. මේ ගීතය රචනා කරන්නේ ගීත රචිකා ප්‍රීති රන්දෙනිය. හැබැයි මේ ගීතේ පාදක වෙලා තියෙන වන්නම අපි අහලා නැති, ඔබ අහලා නැති අපට ආගන්තුක වන්නමක්. ඒ තමයි සිංහරාජ වන්නම. මම දන්නේ සමහර විට මේ ගීතේ රචනා කරපු ප්‍රීති රන්දෙනිය මේ සිංහරාජ වන්නම අහලා මේ ගීතේ ලියුවද කියන එක අපිට හරියටම කියන්න බෑ. හැබැයි මේ තනු නිර්මාණයේදී අපේ ප්‍රවීණ සංගීතවේදී ආනන්ද පෙරේරා සිංහරාජ වන්නම පාදක කරගෙන තමයි මේ ගීතයේ තනුව නාද රට නිර්මාණය කරලා තියෙන්නේ. මේ ගීතයෙන් අපි අද ඔබෙන් සමුගන්නවා. දැන් අහන්න ප්‍රීති රන්දෙනිය ලියපු මේ පිපිච්ච මල් මත වැටිච්ච කුණු පොදව කියන පියාපත. රසාලිත් ගීතකතුව ජනරංජනගේ ජනරංජනගේ ජනරංජනගේ රසාලිත් ගීතකතුව අද ඔබ වෙත ඉදිරිපත් කළේ ජේෂ්ඨ මාධ්‍යවේදී තිල්කරත්න කුරුවිට බණ්ඩාර ජනරංජනගේ නිෂ්පාදනය ප්‍රියන්තනී කමගේ හම්පත්